සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානන් වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් සද්ධර්මයට කැමති ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් වෙන විදිහට බෞද්ධයා රූපවාහනී මාධ්‍යයෙන් ප්‍රචාරය කරවලා සද්ධර්ම දානමය කුසලයත් රැස් කරගෙන තව බොහෝ පිරිසකට ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවත් හදලදීලා තම තමන්ගේ ජීවිත නිවැරදි කරගණ්ඩ භාගිතුන් වහන්සේගේ මාර්ගයට එළමෙන්ඩ මග කියල දෙන්න කටයුතු සංවිධානය කරනවා. තමනුත් බනාහනවා අන් අයටත් බනාහන් අවස්ථාව හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට බණ අහන හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තිබිය යුතුයි. ඒ බලාපොරොත්තුව පෙරදැරි කරගෙනම අපි හැමෝම බනාහමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩී දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කෙන සිතින් යුක්තවම අපි ධර්මශ්‍රවණය කරමු. පිනතුන අද ධර්මදේශනාවේ මාතෘකාව මරණ සති භාවනාවයි. මේ මාතෘකාව යටතේ මේ දේශනා මාලාවේ මේ වෙනකොට ධර්මදේශනා පහළවක් කරලා ඉවර කරලා තියෙනවා. අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ මරණ සතිය පැහැදිලි කරන දේශනාවේ දාසයවෙනි ධර්ම දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ නිවැරදිව මරණ සතිය වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනකොට කරුණු අටක් දේශනා කරලා තියෙනවා. ආං එයින් හතරවෙනි කාරණාව තමයි මේ සාකච්ඡා කරන්නේ. කාය බහු සාධහරණතු. අපි මරණය මෙනෙහි කරනකොට අපේ කය බොහෝ දෙනාට සාධහරණයි. බොහෝ දෙනෙක් අතින් මගේ මරණය සිද්ධවෙඩ පුළුවන්. කියන කාරණාවත් හිතන්ඩුවනේ. මේ දේශනා පෙළ මුලඉඳලා ආහගෙන එනකොට අපේ පින්නතුන්ට අනික් කරුණුත් එක්ක මේක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මේ කය අන් අයටත් සාධහරණයි කියල කිය හම අපි සාකච්ඡා කළා කලින් දේශනාවේ මේ කය ඇසුරු කරගෙන අසූ කුලයක ජීවීන් කෝටි ගානක් මේ ඇගේ ජීවත්වෙනවා. සිවිය කකා ජීවත්වෙන පිරිසක් ඉන්නවා. හමකකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මස්කකා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. සැම්සොටු අනුභව කර කර ජීවත් වෙන පිරිසක් ඉන්නවා. හර්ද වස්තුූ වටට පිරිසක් ඉන්නවා. ආමාසය ඇතුළෙ පිට පිරිසක් ඉන්නවා. මේ කට්ටිය රෑදවල් දෙකේම මේ ඇඟ කකා ජීවත් වෙනවා. ඒ කට්ටිය මේක කකා ජීවත් වෙනකොට අපිට ජීවත්වෙන්ඩ වාසනාව තියෙන්නේ ඒ කට්ටියගේ කැමැත්ත තියෙනකම්. හදිස්සියේවත් අපි නින්ද ගිහිල්ල ඉන්න වෙලාවකුවත් මේ කට්ටිය සීමාව ඉක්මෝල කෑවොත් එහෙම අපිට ආය නැගිටින්ට වෙන්නේ නෑ. එනම් ඒගොල්ලන්ගේ සීමාවට කාගෙන යන හින්ද විතරක් අපි ඉන්න. එතකොට පිනතින මේ ඇඟ සරපයන්ටත් සාධහරණයින්නේ. මෙතැනට සර්පයෝනාවට කැලෑ බද තැනක ඉඳගෙන හිටියොත් හදිස්සියේ සර්පයක් ඇවිල කණ්ඩ පුළුවන්. බැවක් අයින හිටියොත් ගඟක් අයින හිටියොත් හදිසියේ පැනල කිඹුලෙක් කණ්ඩ පුළුවන්. නානගමන් කිඹුලෙක් කෑල්ලක් කඩාගෙන යන්න පුළුවන්. මේ බැහැල නාන මිනිස්සු කන එක කිඹුල්ලුන්ට තහනම් කියලා නීතියක් එහෙම එකක් නෑ. මේ මිනිස්සුන්ට කන එක තහනම් කියලා මදුරුවන්ට නීතියක් නෑ. එහෙනම් මගේ ඇඟ ඒගොල්ලන්ටත් සාධහරණයි. ඒකයි මේ කීවේ කාය බහු සාධහරණතු. මගේ ඇඟ කී දෙනෙකුට සාධහරණද හදිසියේ ඔය අය නිසා මැරෙන්ඩ පුළුවන්. සරපෙක් කාල මැරෙන්ඩ පුළුවන්. බල්ලෙක් කාල මැරෙන්ඩ පුළුවන්. කිඹුලෙක් කාල මැරෙන්ඩ පුළුවන්. අන්න එහෙම මැරුණොත් ජීවිතාන්තරාවයි. මේ සත්තු නිසා මේ ඇඟ හැමෝටම සාධහරණ නිසා මට ජීවිතාන්තරාවයි. එහෙම වනහම ශ්‍රමණ ධර්මයට අන්තරාවක් තියෙනවා. ද මේක භික්‍ෂූන් වහන්සේලා ඉස්සරහතියාගෙන නිදේශනා කළේ. මහනෙන මේ කය කවුරු හරි විනාස කරලා දැම්මොත් ඔබලාට ශ්‍රමණ ධර්මය පූර්ණය කරගන්න බැරුවේනවා. ඒහින්ද හැම වෙලාවෙම හිතන්ඩ ඕනම කෙනෙක් මගේ ජීවිතයේ හදිසියේ ගණ්ඩ පුළුහන් ඊට කලින් ශ්‍රමණ ධර්මය පූරණය කරගණ්ඩ වීර්ය වඩන්ටුවන. මාර්ගයට අන්තරාවක් ස්වර්ගයට අන්තරාවක් මාර්ගයට අන්තරාව. හදිසිය මැරුණු. ඒහින්ද වහවහා ඉක්මං කරන්න කියලයි කිය. ඊළකට භාගිතන් වහසේ මේ කාරණාව පින්නතුනි තවත් පැහැදිලි කරනකොට කරුණු දැක්වා මේ කය නැතිවෙන්ඩ තවත් බොහෝ හේතු තියෙනවා කියලා. අපි මේ කෙටියෙන් සඳහන් කළේ පහුගිය සූත්‍ර දේශනාව අපි කටා කරපු ටික. එතන ඉඳල අපි පටන්ගමු තවත් හේතු ගොඩක් තියෙනවා මේ කය නැතිවෙන්ට. අන්න එතන සඳහන් කළා <clears throat> යම් සතෙක් පහරදීලා දෂ්ට කරලා මරණයට පත්වනොත් සියල්ල වනා වගේ. එකැන ජීවිතාන්තරාවයි ශ්‍රමණ ධර්මන්තරාවයි ස්වර්ග අන්තරාවයි මාර්ගන්තරාවයි සියල්ලම වෙනවා මැරුණ. සමහරලාට මැරෙන් නැතුව බාලියෝ වගේ ආශ්‍රය කරන්න ගිය හම් ජීවිතන්තරාවක් නෑ නමුත් මාර්ගන්තරාවක් තියෙන. ස්වර්ගයට අන්තරාවක් තියෙන. ඇයි බාලයන් ඇසුරු කරන්න කරන්න අපිට පින් කරන්න නෙමේ නියගොල්ල අවස්ථාව හදන්නේ පව් කරන්නමයි අවස්ථාව හදන්න. ඒ නිසා භාගිතුන් වහන්සේ සඳහන් කළා සෝ මමස්සාන්තරායු එය මට අන්තරාවක් වෙනවා. එහෙම නැත්තං උපක් කලිත්වා උපක් කලිත්වාවා පපතෙය. එහෙම සඳහන් කළේ සක්මනේදී හෝ පරුවතයකින් බැහැගෙන යන විටදී හෝ පය පැටලිල්ලා හෝ වැටෙන්ඩ පුළුවන්. මෙ මැරෙන හැටි. සතෙක් නිසා මගේ ජීවිතය නැතිවෙන්ඩත් පුළුවන්. හැබැයි සමහර කෙනෙක් ලැබිච්ච ජීවිතයේ වටිනකම දන්න නැති නිසා තමන්ගේ ජීවිතය තමන්ම නැති කරගන්නවා. ඒක නං ඉතින් ලොකු පාඩුවක් කියල තමයි කියන්නුවේ. තමන්ගේ ජීවිතය තමන්ම නැති කරගන්න එක. මොකද මනුස්ස ජීවිතයක් ලැබීමේ දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කලාන්නේ මනුස්සෙක් වෙලා උපදින්ට කොච්චර අමාරුද කියලා. ඒ කරුණු තව ධර්ම දේශනාවල අපේ අය අහල ඇති. බාල පණ්ඩිත සූත්‍රයේ දේශනා කළා අර කන කැස් බෑවේ වියසිදුරෙන් අහස දකින කතාව. මනුස්ස චුති සූත්‍රයේ දේශනා කළ මෙ නිය පිටට වැලි ටිකක් අරගෙන මහණෙන මනුස්සලෝකෙ ඉන්න මිනිස්සු මැරිල ගියහම් ආය මනුස්සලෝකට එන්නේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. අනික් ඔක්කොම සතරාපායටම යන. සුගතියට එන්නේ නෑ. ඒ තරම්ම දුර්ල බයි මේ ජීවිතය. එතකොට ඉතාම ලාබාල කටයුත්තක් නිසා මේ දුර්ලභ ජීවිතය විනාශ කරගන්නේ. සමහර කෙනෙ තිසරණත් නෑ පන්සිලුත් නෑ ඉතාම බාල අරමුණක් වෙනුවෙන් සියදි විහානි කරගන්න. එදිතර කොච්චර පාඩුද. තිසරණ පන්සිල් නොතිබ්බ නිසා අනිවාර්යෙන් නිරයඋපදිනවා. නමුත් සමහරලාට දෙන්නෙක් එකතු වෙලා සියදි විහානි කරගෙන තියෙන්නේ අපි වෙනාත්මික වත්මුණ ගැහෙමු කියලා. එහෙම වෙන්න එක් කෙනෙක් නිරේ උපදී තව එක් කෙනෙක් වැසි කිලිවලක ඉදී. අනිත් එක්කෙනා මහසාගරයේ පතුලේ මාළුවෙක් වෙයි. තව කෙනෙක් මෙයින් සක්කොලවල් සිය ගානක් එහා පැත්තේ කාන්තාරික වැලියට උපදී. අය මෙහෙ හිතාගෙන හිටියට එකතු වෙලා හම්බ වෙන්නේ හම්බ වෙන්න හරි පාඩි. අප රාධි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක වටිනාක මොඩ දන්න නිසා සංසාරය අහිංසකයෝ කියල තමයි කියන්නවෙන්. අඥ්ඥාන අහිංසකය. එහෙමත් ජීවිතය නැති කරගන්න. ඊට අමතරව පින්නතුන සඳහන් කළේ මේ උපක් කලිත් වාවා පපතෙය. තව මැරෙන්ඩ හේතු හුඟ තියෙනවා. ගෙදර උඩ උඩ තට්ටුවේ ඉඳල පල් හැට පඩිපෙළේ බැහැගෙන එන ගමන්. හදිසිය උඩ පඩියත් දෙකක් බහිනකොට පය පැටලනොත් එහෙම. එක පඩියක කෙරවලට කකුල හිටියොත් එහෙම පඩිපෙළේ වැටුනහම පල්ල හැටෙනකම්ම රෝල්ලෙනවා. අතපයි කැඩිල්ල නවතින්ඩත් පුළුවන් ජීවිත කාලෙ මබ්බක් ගාත වෙන්ඩත් පුළුවන් ඒ රෝල් වෙනකොට කනුවක වැට කැහැප්පිලා ජීවිතය එතනම ඉවර වෙන්ඩත් පුළුවන්. බලාපොරොත්තු නැති මොහොතක වෙන දෙයක්. සමහර වෙලාවට පාර යනකොට පොළොව ටිකක් තෙමිල තිබ්බ නිසා පාරි ලෙස්සලා වැටෙන්ට පුළුවන්. එහෙම ලෙස්සලා වැටිල මැරෙන්ඩත් පුළුවන්. සක්මනේදී වැටිල මැරෙන්ඩත් පුළුවන්. පොල් ගහට නගිනෝ පොල් ගහෙන් වැටෙන්ඩත් පුළුවන් අතුරේ යනවා අතුරෙන් වැටෙන්ඩත් පුළුවන් පලංචිය යනවා පලංචියෙන් වැටෙන්ඩත් පුළුවන් පිරිසක් පලංචියේ වැඩ කරනකොට පිරිසක් යට වැඩ කරනවා. උඩින් වැටෙන ගලක් වැදිලා උඩින් වැටෙන උපකරණයක් වැදිල මැරෙන්න්නත් මැරෙන්න්නත් පුළුවන්. මේවාගේ මරණයට හේතුනම් කොච්චරද. පාර යනකොට වෙන වාහනයක් වෙල යටකරගෙන යන්නත් පුළුවන්. මම පදවන වාහනේ හැපිල මැරෙන්න්නත් පුළුවන්. මරණයටම අවකාස හැම වෙලායම යෙදිලයි තියෙන. ඒ වුනාට ඇයි අපි මැරෙන් නැත්තේ ඒ කාරණාවත් හිතන්ඩුවන. මුළු ජීවිත කාලෙම පොල්ගස් නැකළ ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා. ජීවිත කාලෙම අතුරේ ගිහිල්ල ජීවත්වෙන මිනිස්සුත් ඉන්නවා. ජීවිත කාලෙම මුහුදු ගිහිල්ල ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. පලංචිය ගිහිල්ල මේසන් වැඩ කරලත් පල්ල හැට වෙලා ඉඳගෙන අත්වැර දීලත් ජීවිත කාලෙම මැරුන් නැතුව ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. පාරි ඕන තරංගියා වාහනුවලට යට උන්නෙත් නෑ. ඕන තරං වාහන පැදෙව්වා හැපිල මැරුණෙත් නෑ. මේ ඇයි අපිට තේරෙන්නේ මේ තියෙන්නේ පෙරපින්. ඒ පෙරපුන්නේ ශක්තියයි මේ මෙහෙම තියල තියෙනෙ තාම මැරුණෙ නෑ. හිතල බලන්න පින්නතනේ. අපි වාහනය පදවන වේගී මේ පින්නතුන් නමුත් අද මෙතෙන්ටෙනකොට වාහනයකින් නැති. මමත් උදේ පාන්දර පිටත් වෙලා පහයි කාලට පහයි විස්සට විතර මමත් මෙතෙන්ට එනකම් පැතුනක් තුන හමාරක් වාහනිකාව. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා ආයෙත් ඒ වාහනයම නැකට ගෙදර යනවා කියලා. ඇත්තටම ගිහිල්ල බහිද නැද්ද කියන එක අපි දන්නේ අපි දන්නේ නෑ. නමුත් සමහරලාට මෙතෙක්කල් ජීවිතයේ වාහනෝල ගියා තාමමකුත් උනේ නෑ. අපි අරගෙනාපු අය වාහන පදවපු අය සමහල්ලට වේගෙන් ආව තාම අපිට මුකුත් වනේ මේ මොකක් හින්දද. මේ යන්නේ වාහනේ පදුවපු රියදුරාගි තියෙන දක්ෂතාවය හින්දමද නෑ ඒකට ගොඩ වෙච්ච අපි ඔක්කොගෙම තියෙන පුුණ්‍ය ශක්තිය හින්දා. යම් දවසක මේ පුුණ්‍ය ශක්තිය කොතන හරි හදිසියේ කඩවෙනවා. මේ විදුලියෙන් වැඩ කරන උපකරන ඔක්කොම විදුලිය විසන්ධි වෙච්ච ගමන් නවතිනවා. පෙර කරගෙනාපු පුුණ්‍ය ශක්තිය යම් තැනක කඩවෙච්ච ගමන් කොහෙ අරි ඇමිණෙනවා අපි ගිහිල්ලා. ලොකු වාහනයක ගියහම ලොකු රැකවරණයක් තියෙනවා. ඒවුණට බලන්න කොයි යතුරු පැදිය කියනකොට. අඟල් හතරක පහක රෝධයක් උඩ ගොඩ වෙලා මේගොල්ලු යන වේගේ වාහන අස්සෙන් දාගෙන අපි සමහරලාට කියනවා වැඩි ඇත යන පාටක් පේන්නේ කියලා. අපි එහෙම කීවට එයා ගිහිල්ල වැඩෙත් කරගෙන අපහු වෙනවා. එයා මේ අරගෙන යන්නමකත් ඒ අරගෙන යන්න එයාගේ පුුණ්‍ය ශක්තිය. එයාගේ හැකියාවට වඩා පුුණ්‍ය ශක්තිය බලපාල තියෙනවා. හැබැයි ඒ යන ගමන් අර විදුලිය විසන්දි වුණා වගේ පෙර පින කඩවෙච්ච ගමම්ම අපිට ආරංචියනවා හවල්තන හැපිල කියලා. දැන් තේරෙනවාද පෙර පින් කොච්චර අපිට බලපාලද මෙතියෙන්නේ කියලා. මේ ඉන්න ඒ පෙර පින උඩ නං තාම නිවන් දැක්කෙ නැතිහින්දා ඊළඟටත් ආයපින් රැස් කරලා තියෙන් ඕනේ. ආං ඒකයි පිනේ වටිනකම. ඒකටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෙරපින් තියෙන එක මංගල කාරණාවක් කියලා. ඒ පුුණ්්‍ය ශක්තිය අපිට බොහෝදිය උදා කරලා දෙනවා. ජීවත් වෙන නිසා අපි බොහෝ පින්කං කරගන්නවා. ජීවත් වෙන්ඩ අවස්ථාව නොලැබුණොත් පින් කරන්න තියෙන අවස්ථාවත් නොලැබෙනවා. ඒකයි කිවේ ජීවිත අනතුර වුණොත් අන් සියලු අන්තරායන් උනා හා සමානයි. සිල් ගණ්ඩ කියලා හිතාගෙන හිටිය දන් දෙෙන්ඩ කියලා හිතාගෙන හිටිය ඒකක්වත් කරන්න බෑ නීට කලින් මරුණු ජීවිතාන්තරාව වනා කියලා ගැන සියල්ල වනා වගේ. ආගේ හින්ද ජීවිතය රැකෙන එක හරි වටින බව භාගිතුන් වහසේ මනාව පැහැදිලි කළා. <clears throat> ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහනෙන අපි මේ ජීවත් වෙනකොට ශ්‍රමණ ධර්මය පූරණය කරන භික්‍ෂූන් වහන්සේලා. ඒ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කළේ හැම වෙලාවෙම හිතන්ඩ දැන් මැරෙයි දැම් මැරෙයි දැම්මැරෙයි කියලා හිතන්ට. ඒකතකොට භික්‍ෂූන් වහන්සලට විතරක් නෙමේ අපි ඔක්කොටම මේ පඩිපෙළෙන් වැටිල මැරෙයි. මේ ඇඳෙන් වැටිල මැරෙයි මේ වාහනේ හැප්පිලා මැරෙයි. හැම්ම වෙලායම මරණ සංඥාවීන්ට කිව්වා. ආගෙන් සදේශනා කළා බත්තංවා මේ බුත්තං ව්‍යාපජ්ජෙය බත්තංවිය බත්තංවා මේ බුත්තං ව්‍යාපජ්ජෙය. ඇයි මේ කියන්නේ. කුසට ගත් ආහාරය දිරවගණ්ඩ බැරුව මැරී. ගත්තා ආහාරය දිරවන්ඩ කලින් මැරෙන්ඩත් පුළුවන්. හැබැයි ඒක දිරවගණ්ඩ බැරුව මැරෙන්ඩත් පුළුවන්. ඒ තරම් ගණ ආහාරයක් වැඩිපුරාරගෙන. දිරවන්ඩ ශක්තිය තිබෙන. අපිට ඕන තරම් හම්බ වෙනවන්නේ. කුසට දාපු ආහාරය දිරවන්ඩ කලින් පැරිලා. සමහර වෙලාවට මැරිච්ච මිනිහා කපන තැනකට ගියහම අපි කියනවා තාම අනුභව කරපු බට්ටික එහෙමම තිබ්බ කියලා. මේකෙන් කෑම කෑවා එක දිරවන්ඩ කලින් මරණ මගේ කුසට වැටි චාහාරය දිරවන්ඩ කලින් මැරෙන්ඩ තියෙන ඉඩ කඩ වැඩි. ඊළකට දේශනා කළා පිත්තංවා මේ කුප්පෙය පිත කිපිල මැරෙන්ඩත් පුළුවන්. දැන් මෙහෙම හිටියට හදිස්සියේ මේ තුන්දොස් කිපෙන්ඩ පුළුවන්. එහම් පිත කිපිල මැරෙන්ඩත් පුළුවන්. සෙම්හං වා මේ කුප්පෙය සෙම කිපිල මැරෙන්ඩත් පුළුවන්. ඒ වගේම දරුණු වාතාබාධ හැදිලා මැරෙන්ඩත් පුළුවන්. තේන මේ අස්ස කාලංකිරියා මේ හේතුවෙන් මට කාලක්‍රියා කරන්න සිදුවෙයි. එය මට අන්තරාවයි. සෙමකි පෙන්ඩ පුළුවන් පිතකි පෙන්ඩ පුළුවන් වාතයකි පෙන්ඩ පුළුවන් මේ තුන්දොස් කොයි වෙලාවෙ කිපිලම මැරෙයිද දන්නේ එහෙම වුනොත් මට ශ්‍රමණ ධර්මයට අන්තරාවයි ස්වර්ග මාර්ගයට අන්තරාවයි නිර්වාණ මාර්ගයට අන්තරාවයි. ආං එහෙම හිතල මේ තුන් දෙනා කිපෙන්ඩ කලින් පින් කරන්නඩුවනේ. මරණය හැමවෙලා එනවා කියලා නිතරම මෙනෙහි කරන්න ඕනේ. ඒවන් කාය බහු සාධහරණතෝ මරණං අනුස්සර තබ්බන්. මෙසේ කයහි බොහෝ කාරණාවලට බොහෝ සත්වයන්ට මේ කය සාධහරණයි මේ කය මට විතරක් නෙමෙයි බොහෝ දෙනාට අයිති ඒ නිසා ඒ ඒ අය තම තමන්ගේ අයිතිය හොයන් ඇවිල්ලා මගේ ජීවිතය උදුරගණ්ඩ උදුරගණ්ඩ පුළුවන්. ඒක කවද වෙන්ඩ බෑකිල් කාරණාවක් නෑ. බොහෝ දේවල් සැලසුම් කර කර පාර යන ගමන් ගෙදරක ඉන්න බල්ලෙක් පැනගෙනැවිල්ල කාලදාන්නට සැලසුම් ඔක්කොම එතරම එතනම ඉවරයි. ආං ඒ නිසා කාගෙවත් කරදරයක් නොවී තවම පෙරපින්දියෙන් නිසා ජීවත්වෙනවා. ජීවිතයේ නැතිවෙන්ඩ කලින් කුසල් රැස් කරන්නත් ඕනේ. ජීවිතයේ මේ තරං ඉක්මට ඉවරවෙයි කියලා මරණය හැම වෙලාම සිහිපත් කරන්නත් ඕනේ. මරණය සිහි වෙන්ඩ වෙන්ඩ මිනිස්සු පින් කරන්න යොමු වෙනවා වැඩි. මේ මරණ සතිය පැහැදිලි කරනකොට භාගිතුන් වහන්සේ අපූරුවට පැහැදිලි කළා. ඇයි බුද්ධහග මේ හැම වෙලාම අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරවලා තින්. සමහරු කියන නි බුද්ධහගම පරලෝ ගැන කතා කරපු දහමක්. බුද්ධාගම නිසරු බව කතා කරපු දහමක් කියලා. එකට ලස්සන උත්තරයක් බුදුරජාණන් වහස දෙනවා. මේ අනිත්‍ය පෙන්ඩලා තියෙන්නේ මිනිස්සු ශක්තිමත් කරන්න මිසක් මිනිසු කලකිරවඩ නෙමයි කියලා. ආගේ අනිත්‍ය හොඳටම දැකපු මිනිස්සු මැරෙන්නේ හිනාවෙවි. ඒක දැකපු නැති මිනිස්සු අඩා අඩා මැරෙනවා. ඒ කාරණාව ඉස්සරහට අපිට බොහොම විචිත්‍රෝ බුද්ධ දේශනාවෙන් මහම්බ වෙනවා. අපි එදාට එක සාකච්ඡා කරමු. ඒමන පින්නතුන මේ තමයි කාය බහු සාධහරණතු මේ කය බොහෝ දෙනාට සාධහරණයි ඒ නිසා ඒ ඕනම කෙනෙක් මගේ ජීවිතය ඕන වෙලාවක ගණ්ඩ පුළුවන්. එතකොට ඉල්ළඟට තියෙන පස්වැනි කාරණාව තමයි ආයු දුබ්බරය මරණය සිහිපත් කරන තව ක්‍රමයක් ආයු දුබ්බරය. මගේ ආවිෂය හරීම දුරුවලයි. මට තියෙන්නේ දුර්ුවල වූ ආවිෂයක්. ආංක විස්තර කරනවා ආයුෂයේ ඉතාම දුරුවලයි ඒ වගේම සත්වයන්ගේ ජීවිතයත් ඉතාම දුර්වලයි. එක පැහැදිලි කරනවා පළවෙනි කාරණාව ආශ්වාස ප්‍රාශ්වාසය. බැරි වෙලාවත් ආශ්වාස නැවතුණු. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්ඩ බැරිවුණොත් මොකද වෙන්නේ. අනිවාර්යෙන්ම මැරෙනවා. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙළන්න බැරි වුණොත් රෙනවා. පහලට හෙලාපු හුස්ම ටික ඉහලට ගණ්ඩ බැරිවුණොත් ඒත් මැරෙන. මැරෙන්ඩ ලොකූ හේතුවක් ඕන්නේ න අපි කියමු අපි අඟල් දෙකක් විතර වතුර තියෙන තැනක වැටුණා. වැටුනේ මුනින් අතට අඟල් දෙකක් වතුරේ නහයේ බිලතියෙන්. දැම් මොකද කරන්න. නැගිට්ට වන්ඩ කෙනෙකුත් නෑ නැගිට ගණ්ඩ පනත් නෑ. වතුර තියෙන්නේ අඟල් දෙකයි. නාස් පුඩු දෙක වැහිලදීන් මැරෙනවයි මනුස්සය. දැම් බාණ්ඩ කොච්චර දුරුවලද ජීවිතය කියලා. අඟල් දෙකක් වතුරට පුළුහම් මාව මරන්ට. අපි කියමු වැල්ලක වැටුන නහය එබිලා නාස්පුඩු දෙකම වැල්ලෙන් පිරුණා ඉහලට ඇද්දත් පාඩුයි නොඇද්දත් පාඩුයි ඇද්දොත් වැලිටික ඔක්කොම ඇතුළි එහෙමුණොත් ඊට වඩා ලොකු ප්‍රශ්නය හුස්ම නොගෙන හිටිය ඒත් පාඩි ඒත් මැරෙනවා. මේ හුළං රැල්ල අපේ සංසාරම ගැන අපිට කියල දෙනවා. සංසාරිම කියල දෙනවා. සමහර කෙනෙක් නං අහනුවනේ හුළං රැල්ලක් දිහා බලාගෙන ඉඳලා කොහොමද නිවන් දකින්න කියලා. ඒ බුද්ධාගම දන්න තිහින්ද. මේ හුළං රැල්ල තමයි මුළු සංසාරම තීරණි කෙටුයි. මේ හුළං රැල්ලට තියෙන තන්හාාව තරන් තන්හාාවක් වෙන තියෙනවා කියලා හිතනවද. ඕකෙ තන්හාාව තේරෙන්ඩ ඉහලට හුස්ම අරගෙන උත්සාහ කරන්නක විනාඩියත් දෙකක් පහලට හෙලන්න නැතුව ඉන්දිය. එහෙම නැත්තං පහලට හෙලා උත්සාහ කරන්නකෝ නැවත හුස්ම ගන්නේ නැතුව ඉන්ඩ ආං එතනම තේරෙනවා තන්හාාව කොච්චරද කියලා. ඊළඟ හුළං රැල්ලට තියෙන තන්හාාවේ සීමාවක් නෑ. හුස්ම ගන්නේ නැතුව හිටියොත් මේ ඇතුළේ ඇතිවෙන වේදනාව වචනවලින් කියන්න බෑ. අත්හදා බලන් උත්සාහ කරන්නකු. ඊළඟ හුස්ම ටික ගණ්ඩ මොන්න තරන් තන්හාාවක් ඇතිවෙනවද කියලා කවුරු මොනවගේ වත් ඉහලට අදිනවාමයි. එදාට වතුර ටිකක් තිබත් අදිනවා එත එදාට වැලි තිබත් අදිනවා එදාට වෙන කුඩු ජාතියක් මොනව හරි නහය තිබත් අදිනවා. කුඩු ඇතුළට යන බව දන්නවා. නමුත් ඒ කුඩු ඇතුළට යනවා කියලා හුස්මනොගෙන නං ඉන්නේ ඉන්න නෑ එතනයි තියෙන තන්නාව. එතකොට භාගිතුන් වහස පෙන්නපු ආනාපාන සතිය නිවන් මාර්ගයේ පුදුම දොරක් කියල තේරෙන් එතකොට. මේ ආස්වාස ප්‍රාශ්වාස රැල්ලගාව මගේ සංසාරි තියෙනවා කිවේකයි. ඉතින් ඒ ආනාපාන සතියත් එක වෙනම කතා කරන්න ඕන කාරණාවක්. එතකොට හුස්ම ගණ්ඩ බැරිවුණුත් මැරෙනවා ඒ තරන් දුරුවලයි. අඟල් දෙකක වතුර ටිකට පුළුවන් ඒ ජීවිතය නැති කරන්නට. ඊළඟට පිනතින සඳහන් කළා මේ ඉරියාපතය මරණයට තව හේතුවක්. ඉරියව් සාමාන්‍යයෙන් කීයක් තියෙනවද ප්‍රධාන ඉරියව් හතරයි. ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා. ඇවිදිනවා නිදාගන්නවා. මේ ඉරියව් හතරනම් අපිට එච්චරම අමාරුවක් නෑ. දවස් දෙකක් හරි ඉඳගෙන ඉන්න පුළුවන්. හිටගෙන ඉන්නත් ඉතින් මොනොහරි කිවොත් කොහොම කොහොමරි කකුලින් කකුල මාරු කර කර හරි ඉන්නවා. නිදාගෙනනම් කොහොමත් ඉන්නවා. ඒ වුනාට මීට වඩා විසම ඉරියව්වක් පවත්තන්ඩුනුත්. අපි කියමු කෙනෙක් කෝච්චී යනවා. කෝච්චය ගමන ආරම්භ කරලා. සෙනගත් පිරිලා දුවගෙන ගිහිල්ලා එල්ලෙනවා. දැන් පිරිලා පිරිලා ඉන්න හින්දා එල්ලිලා ඉන්නේ. එක අතකින් අල්ලගෙන ඉන්නේ. පැය ගාණක් යනකොට එක්කෝ අත ගැලවෙන්ඩ වගේ නවා. එහෙම නැත්තන් හිරිවැටල දන්නෙම නැතුව ලිස්සලා ඉසල වැටෙනවා. බස්සගේ යන්න ගියත් එහෙමයි. ඇගිල්ලකින් හිටගෙන ඉන්න කිව්වත් ඉන්න පුළුවන් වෙයිතේ. ඉරියව්ව විසමයි ඇගිල්ලෙන් ඉන්ඩ කියනවා. තනි අතින් කොහැරි එල්ලිලා ඉන්ඩ කියනවා. ඔළුවෙන් හිටගෙන ඉන්ඩ කියනවා. ඉරියව්ව විසමයි. මැරෙන්ඩ තියෙන ඉඩකඩ බොහොම වැඩි. එනම් විසම ඉරියව්වක් පවත්වන්ඩ වුණොත් යම් හේතුවක් නිසා එහෙම අවස්ථා එලබෙනවා. නමුත් ඉතින් බැරිම වුණුත් මැරෙන වැරෙන්ට කරන්න දෙයක් කරන්න දෙයක් නෑ. ඒනම් ඉරියව්ව විසම වුණොත් ඒත් මැරෙන්ඩ තියෙන ඉඩකඩම ඉඩකඩම වැඩි. ඊළකට පින්නතුන සීතල සහ උෂ්ණය සමව පවත්වන්ඩ බැරි වුණොත්. සීතල ඔරුත්තු දෙන්න ඇතුව ගියොත් ඒත් මැරෙනවා. සීතර කාලෙට සමහරලාට වයසකායට හිමොරුත්තු දෙන්නේ. වයසකාර අය වැඩිපුරම සීතල කාලෙට මැරෙනවා. පොරොත්තු දෙන්නේ. මොකද සමතුලිත බව ඇතුළි රඳවන්ඩ ශක්තියනය. අපේ රටේ උෂ්ණය නිසා මැරෙන් නැතිවුණාට ලෝකෙ හුඟක් රටවල් වල උණුසුම දරාගණ්ඩ බැරුව මැරෙනවා. සමහර රටවල් වල උදේ දහය විතර වෙනකංවාගේ තමයි වැඩ කරන්නේ. ආය වැඩ පටන්ගන්නේ හවස තුනට හතරට විතර. ඊට කලින් ඔය දහය තුන හතර අතර තුළ වැඩ කරහම උණුසුම වැඩිහින්ද ලේවමනි දාලා මැරෙනවා. උණුසුම දරන්න උණුසුම දරන්න පුළුවන්කමක් නෑ. සීතල දරන්න පුළුවන්කමක් නෑ. එහනම් මේ සීතල උණුසුම සමව පවත්හන්න බැරිවුණොත් ඒත් මිනිස්සු මැරෙනවා. ඊළඟට පිනතින සඳහන් කළා සතර මහා භූත සමව පවත්තන්ඩ ඕන කියලා. මොනෝද සතර මහා භූත කියල කියන්නේ. පටවි ආපු තේජූ වායු. මේක සමව පවත්තන්ට බැරිවුණොත් ඒත් මරණයම තමයි උරුමවෙන්. දැ මේ සතර මහා භූතික ධර්ම එකතු වෙලාන අපි මේ ජීවත්වෙන්නේ. සමව පවතින්ඩෝනේ. එම සඳහන් කළේ ශරීරයේ ගණවුණොත් අපේ ඇඟ දරදඩුවෙනවා. සමහර රෝග හැදිලා මේ සන්දි ඔක්කොම විසන්දි වෙනවා. ආය නමන්ට දිගාරන්න බැරුවෙනවා. අත තියාපු පැත්තට තියාපු විදිහටමයි කකුල තියාපු පැත්තට තියාපු විදිහටමයි. දරදඩ වෙනවා. කොයිස්නායු රෝග වගේ හැදුනහම ඒ කරුණු වෙනම භාගිතුන් වහස පෙන්නලා තියෙනවා ආසිවිසෝපම සූත්‍ර දේශනාව. සර්පයෝ කීප දෙනෙක් පෙන්නලා මේ සර්පයා දෂ්ට කරහම ඇඟ දරලීයක් වගේ වෙනවා. ඒ කියන්නේ පටවි ධාතුව කිපිලා. ඊළඟට පිඩතුනී ලේ සැරව මේවාගේ දේවල් අනවශ්‍ය ලෙස ශරීරය තුළ වැඩෙන්ඩ ගත්තු. අපේ ශරීරයට අවශ්‍යලේ ප්‍රමාණයක් තියෙනවා. හදි සේවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ලේ නිෂ්පාදනය වැඩිවෙන්න ගත්තුත් එතන තියෙන වෙන ලෙඩක්. අවශ්‍ය ප්‍රමාණයට ලේ නිපද වෙවේ නැත්තං එතකොට හැදන්න තව ලෙඩක්. එතකොට වැඩි වෙලත් බෑ අඩු වෙලත් බෑ. සමව පවතින් ඕනෑ. එතකොට තමයි තේරෙන්නේ මේ ඇඟ විශ්වකර්ම නිර්මාණයක් කියලා. මේක කොහොම පුදුම නිර්මාණයක්ද කියලා තේරෙන් එතකොට. ලෝකෙ හැමතැනම වැඩි ජලයනි මිනිස්සුන්ගේ ඇගෙත් වැඩිපුර තියෙන්නේ ජලයමයි. ලේවල තියෙන්නේ ජලය මේ හැම්ම තැනම වැඩිපුර තියන්නේ ජලය. හැබැයි කල්පනා කරන්නකෝ එහෙම ඇඟ පුරාම වැඩියෙන්ම ජලය තිබුණට ජලය අවශ්‍ය නැති තැන්ගොල ජලය පිරෙන්ට පටන්ගත්තුත් මොකද වෙන්න කියලා. සමහර කෙනෙකුගේ පෙනහැල්ලට වතුර එකතු වෙනවා. ඇයි පෙනහැල්ලට වතුර එකතු වෙන්නේ. වතුර එකතු වෙන්ඩ ඕනෙ නැති තැනක වතුර එකතු වෙනවා. තුන්දොස් කිපීමේ හේතුවක් ඔකට බලපාන්න පුළුවන්. ප්‍රතිකර්ම කරනකොට එතෙන්ට වතුර පිරෙන්ට හේතුව මොකක්ද කියන එකයි හොයන්ටුවනි. හැබැයි ඒ හේතුව හොයන එක හරි සංකීර්ණ වැඩ. නමුත් වර්තමානය හුඟක් වෙලාවට අපි දකින්නේ එතෙන්ට වතුර එකතු වෙන හේතුව මොකක්ද කියලා හොයෙනවා නෙමෙයි එකතු වෙච්ච වතුර ටික පෙනහැල්ල හිල් කරලා අරන්දාන්ට කටයුතු කරන බවක් විතරයි අපි දකින්න. ති වතුර අරන් දැම්ම කියලා ලෙඩේ සනීප වෙන්න. හේතුව තියෙන තාක්කල් වතුර එකතු වෙන. එහෙනම් මේ ඇඟ පුරාම තියෙනෙ වැඩිපුර වතුර නමුත් එකතු නොවිය යුතු තැන්වල වතුර එකතු වෙලා බෑ. එනම් ආපෝ දහතුව කිපෙන්ඩ පටන්ගත්තහම එහෙම වෙන්ඩ පුළුවන්. සීනිත් මේ ඇඟට ඕනෙමයි. හැබැයි සීනි වැඩි වෙලත් බෑ සීනි අඩුවෙලත් බෑ අඩුවනොත් වෙන ලෙඩක් වැඩිවුණුත් තව ලෙඩක්. ලුණු අඩුවනොත් වෙන ලෙඩක් වැඩිවුණුත් තව ලෙඩක්. දැන් එතකොට මේ ඔක්කෝම සමව පවත්වගෙන යන්න ඕනේ. අපි නම් දුවනවා පයිනවා නටනවා අහු වෙච්ච දේවල් කනවා බොනවා නමුත් අපි ඒ කොව්ව කෙරුවත් මේ සංකීර්ණ ශරීරයේ මොන තරං යුද්ධයක් කරන ඇද අපිව මේ විදිහට පවත්වන්ට. ඇයි තාම මේ අපිට කරදරයක් කළේ නැත්ති. එනම් ආයෙත් කතා කරන්න තියෙන්නේ පෙරපින් හින්දමයි මේ පවතින්නේ. එහෙම නැත්තං මේ කාලෙ මිනිස්සු මේ බඹයක් පමණ ඇඟට දාන වහවල හැටියට අපි මෙහෙම පවතිනවා පුදුම නැද්ද. ඇයි පිඩතුන කෑම කණ්ඩ ගියත් වහතියන්නේ. මිනිසු බොන්්ඩ ගන්න තුඟක් වහා. ඉති එව් වගේම පොරෝන්. නමුත් අපි තාම ඉන්නවා. මේ පුුණ්‍ය ශක්තිය. මැරෙන්ඩම හේතු බොහොම තියෙනවා එනම් සතර මහා භූතයන් කිපිලා ඕන තරන් අපේ මරණය හැදෙන්න්න පුළුවන්. පටවි ආපු තේජූ වායු. වායුව වෙනස් වනත් මැරෙනවා උණුසුම වෙනස් වනත් මැරෙනවා. අපි ගිහිල්ල සම්පූර්ණ වතුරේ ගිලුනත් ඇඟ ඇතුලි තින උෂ්ණත්වය වෙනසක් වෙන්න ඇන්නේ. හැබැ වෙනස් වුනොත් වෙනස් වන ගමන් මැරෙනවා. එහෙම වෙන්න සමෝ පවතිනවා. නමුත් මේ හතර මහා භූතික ධර්ම යම් දවසක කිපුණොත් එදාට අපිට ජීවත් ඇඩීට දෙන හෙකුත් නෑ. එහනම් ආවිෂයේ ඒ තරන් දුර්ල දුරුවලයි චුට්ටක් මේ එක්කෙනෙක් කිපුණොත් ඇති. අවසාන කාරණාව සඳහන් කරනවා ආහාරය නිසි ලෙස ලැබෙන්ඩ ඕන කියලා. මේ ශරීරයේ මේ විදිහට පවත්වන්ඩ නම් නිසි විදිහට ආහාර ලැබෙන්ඩ ඕන. එක නිසි විදිහට ලැබෙන්ඩ ඕන අනිසි විදිහට ලැබුණොත් ඒත් විසම රෝගයකට තමයි හේතුවෙන්. එහින්ද මනාව නිසි විදිහට ලැබෙන්ඩ ඕනේ උණුසුමත් රෝගයක් සීතලත් රෝගය. ඒ දෙකත් තියෙනවා මේ ආහාර නිසාත් ඒ බලපෑමේනවා. මොනතරං ආවිශ්‍ය තිබුණත් ආහාරපාන නොලැබුණු ජීවිතය විනාස වෙනවා. අපි කියනවනේ අරගෙනාපු ආවිෂයේ තමයි පුද්ගලයා මෙච්චර කල් අරංයන්න කියලා. අපි ආවිෂ ගෙනල්ල තියෙනවා අවුරුදු අසුවක් විතර ජීවත්තෙන්ට. අවුරුදු අසුවක් විතර ජීවත්තෙන්ට ආවශ්‍ය තියෙනවා කියලා කෑමනොකා හිටියොත් අවුරුදු අසුවක් ඉන්න පුළුවන් වීද. එහෙනම් ආහාරයේ ප්‍රධාන ප්‍රධහන සාධකයයි. ආගේ හින්ද මේ ජීවිතය පවත්වන්ට ආහාරය අත්‍යවශ්‍යයි. ඒ ආහාරයේ ඌනතාවේ ආහාරයේ හිගය ආහාරයේ මද බව පෝෂණීය දේවල්වල ඌනතාවේ මදභාවය මේ ජීවිතය විනාශ කරන්න හේත්වෙන. එනම් හරියට කෑම බීම ටික දුන්නේ නැත්තං ඒත් ජීවිතය විනාශ කරලා දාන. එනම් ආයු දුබ්බරය මේ ආයුෂ හරිම දුරුවලයි. ඒ දුරුවල ආයුෂයේ පවත්වගෙන යන්ඩ හේතු කාරණා කීපයක් තියෙනවා ඒ කීපයෙන් කෝක අඩු වනත් කෝක නැති වුනත් ජීවිතයේ නැති කරන්න ඒක හේතුවෙන. එහෙනම් දැන් මේ ජීවත් වෙන අපි පින්නතුනි මේ කාරණාවල් ගැන නැවත නැවත කල්පනා කර කර මරණ සතිය තමයි සිහිපත් කරති. මරණය තමයි කල්පනා කරති. මේ කෝක අඩුවනත් වෙන්න මැරණ එකන. එහෙනම් මැරෙන්ඩම හේතු කොච්චරනං තියෙනවාද. අද මෙහෙම හිටියට තව මොහොතකින් මේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. ආන් ඒ කරුණ තමයි භාගිතුන් වහසම මෙනෙහි කරන්න කියල කියන්නේ. හැම වැඩක්ම අපි කරන්න ඕනේ. වැඩපොල කරනවා. ඉගෙන ගන්නවා. රැකී රක්ෂා කරනවා. ඒ එකක්වත් භාගිතුන් හස එපා කියලද තියෙන්. ඒ හැම දේම කරනවා. හැබැයි මැරෙන බව හොඳටම දන්නවා. නොමැරෙනව කියලා හිතාගෙන නෙමෙයි ජීවත් වෙන්නේ මැරෙනවා කියලා හිතාගෙන. නමුත් ජීවත් වෙනකං කරන්න තියෙන කටයුතු කරනවා. අන්න ඒ පුද්ගලයා හරි ශක්තිමත් පුද්ගලේ. ඒ පුද්ගලයා බය නැති පුද්ගලේ. හදිසියේ මරණය එළඹුණත් ඔහුට දුකක් නෑ. දුකක් නැති හේතුව තමයි ජීවත් වෙන කාලි තමන් විසින් කරගත යුතු හැම දෙයක්ම මනාව නිසි විදිහට සම්පූර්ණ කරලා තියෙනවා. මරණය බැරෙන බව දැන දැනම කුසල් දහම් අවශ්‍ය ප්‍රමාණයට මනාව රැස් කරලා තියෙනවා. මෙහෙන් යනකොට අරං යන්ඩ හුඟාක් දේවල් එකතු කරලා තියෙනවා. ජීවිතය හරි ලස්සනට සැලසුම් කරලා තියෙනවා. මේ ජීවිතයේ තරං වටින ජීවිතයක් ආය අපිට කොයි කාලෙ හම්බවෙයිද දන්නේ. බුද්ධාන්තරයක හම්බෙච්ච සම්මාධිට්ටික මනුස්ස ජීවිතය. පෙරපින් හුඟක් වියදන් කරලයි මේ ජීවිතය අරන්තියෙන්. එ හුඟක් වියදන් කරලා ගත්ත වස්තුවට ලොකු සාධහරණයක් කරන්න ඕනේ. අනාගතයේ නිවන් දකිනකං තව කොච්චර කල් ඉපදෙයිද දන්නේ. හැබැයි නිවන් දකින තුරු මේ සංසාරය අන්්ඩෝන ක්‍රමයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්ඩෙපා සම්මාධිට්ටිකයෙක්ම වෙන්ඩෝන. යාචකයෙක් වෙන්ඩෙපා හැමදාම ඇති තරං ධන සම්පත් ලැබෙන්ඩෝනේ. තිරිසනෙක් වෙන්ඩෙපා අපායක යන්ඩ එපා ප්‍රේතයෙක් වෙන්ඩ එපා අසුරයෙක් වෙන්ඩ එපා සුගතියක උපදින්ටෝනේ. ඒ සුගතිය මනුස්ස වේවා දිව්‍ය වේවා කොහේ පදුනත් අප්‍රමාණ සැප සම්පත් ලැබෙන්ඩෝනේ. පාපමිත්‍රයෝ හම්බ වෙන්ඩම එපා කල්්‍යයාන මිත්‍රයෝම හම්බ වෙන්ඩුවනේ. ධර්මය කියලා අධර්මය අහන්ඩ ලැබෙන්ඩ එපා නිර්මල ධර්මය මහන්ඩ ලැබෙන්ඩ ඕනේ. ඒවා ප්‍රාර්ථනා කරන්න ඕනේ සුගතියක උපදින්ට සිල් රකිින්ටඕන. සුගතියක ඉපදුනාට වැඩක් නෑ දන සම්පත් නැත්තං කෑමබීම නැත්තං අඳින්ට පළඳින්ට නැත්තං ගෙවල් දොරවල් නැත්තං. ඒ දේවල් හම්බ වෙන්නේ මනාව දන් දුන්න හම. ආහාර දුන්න හම ආවිෂය ලැබෙනවා වර්ණය ලැබෙනවා සැපය ලැබෙනවා බලය ලැබෙනවා ප්‍රඥාව ලැබෙනවා. ඊට අමතරව දසදාන වස්තුවකින් වෙනම පෙන්නවා වර්ණ හොඳට ලැබෙනවා වස්ත්‍ර දඳුන්නහම කියලා. එතකොට වස්ත්‍රත් හම්බෙනවා ලස්සන ශරීරවර්ණයකුත් හම්බෙනවා. එහෙම ලස්සන වර්ණ හම්බ වෙච්ච හම අපිට කවද කොතෙන්ට යන්නත් ඒ වර්ණයම හොඳයි. මේ කාලේ අපිට හම්බ වෙලා තියෙන වර්ණයට අපි එච්චරම කැමති නැතිහින්දා සමහර කෙනෙකුට විශේෂ ගමනක් යන්ඩ වෙච්ච හම ඔය රූපලාවන්නේ ආයතනයකට ගිහිලා කැමති විදිහට ආපව ඇඟ හදන්න එපෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ සංසාරය හොඳට කළමනා කරණය කරලා දන්දීල තිබ්බාම. එක නිකම්ම ඉබේම ඉබේම ලැබෙනවා. නං වත්තදෝ හෝති වන්නද. වස්ත්‍ර දුන්නහම වර්ණ ලැබෙන්නේ ඇගේ පාටට වඩා ඇඳුමේ පාට ලස්සනයි. එහෙම ඇඳුන් දන්දුන්නහම වර්ණ තමයි හම්බවෙන්. ඒ වගේ භාගිතුන් වහස තව කරුණු පෙන්වා. ප්‍රඥාව ලබන්ඩ සුවඳ පූජ කරන්න කිවා. දානපතියෙක් විදිහට. සුවඳ මල් පූජ කරනවා. සුවඳ විලවුන් වර්ග පූජ කරනවා. බුදුරජාණන් වහසට පූජ කරන හොඳ සුවඳ විලවුන් එකක් කරන්නට. හාර පන්දාහක සුවඳ විලවුන් එකක් මගේ ඇඟට දවටගෙන රුපියල් පණහාකාර කූරක් ගෙනහිලා බුදුකුටියේ දැල්ලුවක් කියලා දානපති දානයක් වෙන්න නෑන්නේ. ඒක දාන දාසමයි. මට හාර පන්දාහක් භාගිතුන් වහසේට රුපියල් පණහක විතර අඳුන් කූරු පෙට්ටිය. එතකොට ප්‍රඥාව හම්බෙන්නේ ඒ අනි පැත්තට හැරවොත් තමයි ප්‍රඥාව. ඇයි සුවඳ පූජාව ප්‍රඥාව ලබන පූජාව. ඔය විදිහට දසදාන වස්තුවක් දේශන කළා. ඔය ටික සම්පූර්ණ කරහම සංසාරය මනාව සැලසුම් කරලා තියෙන්නේ හෙට මැරුණත් බයනෑ උපදින්නේ සිටුවරෙක් වගේ. හැබැයි ඒක එහෙ ගිහින් සැලසුම් කරන්න බෑන්නේ ඊළඟට උපදින ආත්ම කෝටි ගානක් සැලසුම් කරන්න ඕනේ අද. ඒක හෙට කරන්න බෑ හෙට මං මැරුණොත් ඇයි මේ කය බොහෝ දෙනාට සාධහරණයි ඒ වගේම දුරුවල ආයුෂයක් මට තියෙන්නේ. එක අද සැලසුම් කරන්න ඕනේ. ඒ නිසා හෙට වෙනකං බලන් දෙපා. ආතාපි වීරය කරන්න කෙල දේශනා කළේ එක ඒකන කෙලෙස් තවන වීරී උත්සාහ කරන්න. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා මරණ සතිය සිහිපත් කරන හැටි පැහැදිලි කරන පහළොස්වනි ධර්ම දේශනාවයි අපි මේ නිමා කර දාසේවිනි ධර්ම දේශනාව. ඒ උතුම් ධර්ම දේශනාව සිදු කරන්න දායකත්වය ලබල දුන්න සත්පුරුෂ පිරිස. මදුරාණී එදු සූරියද එදිරිසූරිය මදුරාණී එදුස්සූරය මහත්මිය රුහුණු විශ්වවිද්‍යාලය. මේ පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් සෙහිපත් කරනවා. අපවත් වී වදාළ අත්තිඩියේ ධම්ම සිරි ස්වාමින් වහන්සේ ඇතුළුව මදුරාණී එදුස්සූරිය මහත්මියගේ දෙමව්පියන් නැන්දනිය සංසාරයේ නිදන ප්‍රාප්තියට පත්වන ඥාතිමිත්‍රාදීන් එසේම හිතමිතුරන්ව සිට මිය පරලෝගිය සියලු දෙනාටමද ශිල්ප ශාස්ත්‍ර කියල දුන්න ගුරුවරුන්ටද වර්ග පරම්පරාවේ නිදන ප්‍රාප්තියට පත්වන සියලුම දෙනාටමද මේ පින් අනුමෝදන් කරනවා වගේම ජගත් ආදිපොළ මහත්මාගේ දෙමව්පියන්ටත් මේ රැස් කරගත්ත උදු උතුම් පුුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදං වේවා කියල ප්‍රාර්ථනා කරනවා. රෝගාතුරව සිටින පූජිත කරුණානායක පුතනුවන්ට තුනුරුවන්ගේ අනන්තාශිරවාදයනුත් මේ කුසල ශක්තියනේ බලයනුත් නිදුක් බව නිරෝගි බව චිරජීවනය උදාවේවා. අති ගෞරවනීය අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් ධර්මදේශකයණන් වහන්සේටත් නිරෝගී සම්පත්තිය දීර්ඝාවශ ලැබේවා අපවත් වී වදාළ අතිපූජ්‍ය දරණාගම කුසල දම්ම නායක මාහිමි පාණන් වහන්සේටත් සම්බුද්ධ ශාසනයේ පැවිදිව සිට අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා විශේෂ පුුණ්‍යානුමෝදනාව හැටියට ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ විසූ බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්වකීර්ති සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරනාගම කුසල දම්ම මහා ස්වාමින්දරයන් වහන්සේට මේ පින් විශේෂයෙන් අනුමෝදං වේවා. අපවත් වී වදාළ සියලුම මහා සංගරත්නයට පින් අනුමෝදං වේවා. රට ජාතිය වෙනුවෙන් දෙවිපිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදං වේවා පින් අනුමෝදං කළ සියලු දෙනාටම මේ පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාට රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනය උදාවේවා. මෙලව ජීවිත සුවපත් වේවා පරලෝ ජීවිත සුගතිගාමී වේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා කියල ප්‍රාර්ථනා කර. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මික්කෝ